නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝ පනීසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උප්පජ්ජති කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං කාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති කෞරුණ්‍ය සෝවාන් මහා ගංගරත්නයේ අවසරයි අපි නිවාසක උපාසක භවතුන් උත්තර දෙන ප්‍රතිපත්තාන සූත්‍රය විතරයින් කියාගෙන ඒ අනුව පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අද මේ 74 වෙනි වතාවටයි අපි මේ රැස් වෙන්නේ. ඒ වෙනකොට ප්‍රතිපත්තාන සූත්‍රෙමුත් පිටට වාක් විතර වගේ දැන් අමාර වෙලා තියෙන බව සහභාගී වෙච්ච සියලුම දෙනා දන්න කාරණාවක්. අද මේ ඉදිරිපත් කරගත්ත මාතෘකාව යෙදෙන්නේ ඒ අනුව ධම්මානුපස්සනා කොටසටයි සත්‍යපබ්බේටයි එිනොත් දෙවෙනි සත්‍යය තවත් සමුදේ සත්‍ය කොටසටයි අයිති වෙන්නේ. අපි ගිය සතියේ 73 වෙනි වතාවට රැස් වෙච්ච වෙලාවේදී මේ සමුදේ සත්‍ය පිළිබඳව මාතෘකාවට මුල පිරුවා. හතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නා පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ සමුදේ සත්‍ය පිළිබඳව විවරණයක් ඉදිරිපත් කරගත්තා. මේ සත්‍ය හතරම මුල් මුල් මුල් කරගත්තා වූ දුක්ඛ සත්‍ය මුල් පදනම් කරගෙන යන්න. පළවෙනියෙන්ම දුක්ඛ සත්‍ය ඉදිරිපත් කරලා දැන් මේ දුක්ඛ සමුදය දුකට හේතුව මේ ඉදිරිපත් කරගන්න. ඒ දුකට හේතුව කුමක්ද කියන ප්‍රශ්නය තමන් වහන්සේ විසින්ම නගා ගන්නා වූ සර්වඥන් වහන්සේ ඒ පුනර්භවය ඇති කරන සුළු නන්දි රාගයෙන් යුක්ත වූ තණ්හාව මේකට මූල හේතුව නැත්නම් එකම හේතුව වශයෙන් මේ හේතු ලයිස්තුවේ මුලටම තියෙන වැදගත්ම ආසන්නම හේතුව වශයෙන් පෙන්වනවා. ඒක කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා වශයෙන් කඩා විස්තර කරලා දක්වනවා. දැන් ඒ දුකට හේතුව තෘෂ්ණාව බවත් ඒක තුන් ආකාරයකින් సంతානයක ක්‍රියාත්මක වෙන බවත් දැනගත්තා වූ දැනගත්තා වූ කෙනාට යෝගාවචරයට ඊගාවට ඒ පිළිබඳව තවත් විස්තර සැපීමේ අර්ථයෙන් තව තවත් ඒක විග්‍රහ කරනවා විභාජනය කරනවා විස්තර කරලා පෙන්නනවා ඒ සාකෝපනේ සාබික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති ඒ මේ තෘෂ්ණාව මහණෙනි කොතනක උපදින්නේද කොතනක ළඟගන්නේ නැත්නම් කොතනක වසන්නේද කියන ප්‍රශ්නේ මේකත් අර වගේම මේ බණ අහන ශ්‍රාවක පිරිසකින් උත්තර බලාපොරොත්තුෙන් නගන ප්‍රශ්නයක් නෙවෙයි තමන් වහන්සේ විසින්ම මේ දේශනාව එක තමන්ට අවශ්‍ය දිහාවට විකාශනය කිරීම සඳහාම ඒ විකාශනය පිළිබඳව අසන්නන්ගේ ශ්‍රාවක පිරිසගේ අවධානය යොමු කරවීම සඳහාම නගන ප්‍රශ්නයක් කරන ප්‍රයත්නයක් කරන ප්‍රයෝගයක් ඒ නිසා මේ තෘෂ්ණාව කොතනකනම් උපදින්නේද මේ තෘෂ්ණාව කොතනකනම් läගගන්නේද නැත්නම් නතර වෙන්නේද වසන්නේද වාසය කරන්නේද කියන ප්‍රශ්නේ එතනදී සර්වඥාන් වහන්සේ සඳහන් කරන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati එත්ථ නිවිසමානා නිවිසති මේ ලෝකේ යම් වූ ප්‍රිය රූපී දෙයක් සාත රූපී දෙයක් වෙනවා නම් නිකන් ප්‍රිය භාවයක් මිහිරි භාවයක් වෙනවනම් එත්ත අන්න එතන ඒසා තණ්හා ඒ තණ්හාව උපජ්ජමානා උපජ්ජති අන්න එතන තමයි මේ ලෝකයේ නැත්නම් මේ අපේ సంతානීය ලෝකයක් කරලා ගත්තොත් ඒ තණ්හාව උපදී එත්ත නිවිසමානා නිවිසති එතන තමයි මේක läග ගන්න මේක මුල් බැස ගන්න ඒ නිසා අපි එක එක්කෙනෙක් වශයෙන් ගත්තොත් වර්තමාන වශයෙන් ගත්තොත් මෙතන වශයෙන් ගත්තොත් යම් වූ ප්‍රියමනාව භාවයක් මිහිරි භාවයක් ඇත්නම් එතන තෘෂ්ණාව හට ගන්න තැන එතන තෘෂ්ණාව läග ගන්න තැන ඒ නිසා අර දුක්ඛ සත්‍යයටම නැත්තම් දුක්ඛ සත්‍ය නිකන් පිටින් අතගාලා වෙලාවට ඒ දුකතාවකාලිකව දුරු කිරීමේ අදහසකින් නෙවෙයි සම්පූර්ණ ඒක නැත්තටම නැති කරන අදහසෙන් ඊ타මත්ම અભීතව එහෙම නැත්නම් ප්‍රශ්නේ සාකල්යෙම සම්පූර්ණයෙන්ම දැකලා දෙන්න පුළුවන් උත්තරයක් තමයි මේ මේ ප්‍රිය භාවය ඇතිතන් වල මිහිරි භාවය ඇතිතන් වල තෘෂ්ණාව උපදිනවා ප්‍රිය භාවය ඇතිතන් වල මිහිරි භාවය ඇතිතන් වල මේ තෘෂ්ණාව läග ගන්නවා පමා වෙනවා නතර වෙනවා වැඩ වාසය කරනවා ඉතින් එතෙන් යනකොට ඒ මමය නැත්නම් මගේ මේ సంతානයේය මේ චිත්තක්ෂණයේය මේ මේ ස්ථානයේය නැත්නම් මේ මම දැන් මෙතන කියන මේ තුනට කොටු වුණොත් ඒ දැක්ම බොහොම නිවැරදි. නමුත් අපි පොදුවේ සඳහන් කළොත් යම් තැනක මිහිරියාවක් ප්‍රිය භාවයක් ඇද්ද ඒ මිහිරි භාවය තුල ප්‍රිය භාවය තුල තෘෂ්ණාව හට ගන්නවය තෘෂ්ණාව බලපදියම් වෙනවයි කියලා හුඟක් වෙලාවට අර මම දැන් මෙතන කියන සංකල්ප තුනෙන් පිට බැන්නොත් බොහෝ විට වැරදි නිගමනයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සර්වජන් වහන්සේට මෙතෙන්ට එනකන් විග්‍රහ විස්තර සහිතව ගෙන ආපු එක ඉන් ඉදිරියටත් නිර්වද්‍යව නැත්තම් තැනකට උත්තරයකට යොමු කරන සුළු භාවයට යන්න මෙතනෙමුත් නතර කරන්න බැරි වෙනවා. මේක තමයි මේ ථේරවාද ක්‍රමයේ විභජ්‍යවාදී ක්‍රමයේ තියෙන විශිෂ්ටත්වය. ඉස්ලාම මතු කරලා දෙන්නේ දුක්ඛ සත්‍ය ඒක කාටත් පේන බොහොම ගොරෝසු කවුරුත් ඒකට පිළියම් හොයන වැදගත් කාරණාවක්. ඒක කවුරක්වත් නොවැදගත් කියලා කියන්නේත් නෑ මොකද මුළු ජීවිතේ පුරාම ඒකෙන් යම්කිසි බලපෑමක් කෙනෙකුට තියෙනවා. නමුත් මේ දුක හේතු සහිතව නැත්නම් හේතුව දැනගැනීමෙන් දුරු කිරීමට පෙළඹෙන්නේ බොහෝම සුළු පිරිසක් ඒ හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ අර මතුණාව දුකේ රෝග ලක්ෂණ දුරු කරලා ඒ සැපවත් බවට පත් කරගන්න. නමුත් සාස්ෘණ වහන්සේ නමක් විදිහට සර්වඥාන් වහන්සේ මේ දුක නිකන් අතගාලා පිටින් අතගාලා తాවකාලික උත්තර දීලා නිර්වින්දනය කරලා අන්තර කිරීමක් පිළිබඳව නැත්නම් ඒ මට්ටමින් නතර වීමක් බලාපොරොත්තු වෙන්නේ එයින් එහාට එයින් ඔබට යෑම සඳහා තමයි මුල පෙන්නලා දෙන්නේ සමුදේ වශයෙන් ඒක තෘෂ්ණාව කියලා පෙන්ලා දුන්නට අපි එදා නැත්නම් ගිය සතිය මතක් කරගත්තා ආසන්නම කාරණාව තමයි තෘෂ්ණාව. නමුත් අවිද්‍යාව උපාදාන වගේ ඒකට පිරිවර ධර්ම රාශියක් තියෙනවා. අන්නේ පිරිවර ධර්මත් නැතුව අනිකර තෘෂ්ණාවෙන් පමණක්ම මේක කරන්න ගියත් නොමග යන්ට පැටලෙන්න අවස්ථා තියෙනවා. නමුත් විග්‍රහ විතර විග්‍රහ වශයෙන් ආසන්න කාරණා විදිහට තෘෂ්ණාව පෙන්වනවා. ඊට පස්සේ ඒ තෘෂ්ණාව කොහොමද උපදින්නේ කියන උට ඉතාම වැදගත් තැනකට අපි ගේනවා වර්තමානයේමයි. තෘෂ්ණාව කියන එක නැත්නම් ත්‍රස්න දුකක් බවට පත් කරන්න පුළුවන් තෘෂ්ණාව වර්තමාන තෘෂ්ණාව. ඒ නිසා ඒක කොතනද උපදින්නේ කොතනද නතර වෙලා ඉන්නේ කියන එක වැදගත්. මොකද අපි හිතනවා නම් තෘෂ්ණාව කියලා වෙනම ලෝකේ දෙයක් තියෙනවා. අපි හිතියක් තියෙනවා නැතක් තියෙනවා. අතීතෙත් තියෙනවා අනීගතෙත් තියෙනවා වර්තමානෙත් තියෙනවා මෙතනක් තියෙනවා එතනක් තියෙනවා කියලා ඒක උපදින තනක් සහ එහි <clears throat> පවතින තනක් පිළිබඳ ප්‍රශ්නය ඉතරම් වැදගත් වෙන්නේ. නමුත් ਸਰවඥාන්සිකේ විපච්චවාදී ක්‍රමයට හරියට තැනට යොමු කර වීමට ගුරුසුවට දන්න තාලෙට කාඩ පැටහෙන තැනකින් පටන් ගන්නවා. පටන්ගෙන යනකොට ඒ දුක සම්බන්ධ කතා කරනකොට නම් සියලු ලෝක සත්වයෝම සරුවචන් වහන්සේට අතෝසවා කැමැත්ත ඡන්දේ ප්‍රකාශ කරා. නමුත් ඒ දුකේ හේතුව තෘෂ්ණාවේ කියනකොට වරගානක් වැඩි පිරිසක් ඒ වගේ ගැඹුරකින් දුක නිවීම සඳහා තෘෂ්ණාව දැනගෙන තෘෂ්ණාව ශය කිරීම වගේ කියනකොට බොහෝ විට පැකිලෙනවා. මොකද එයාට අවශ්‍ය කරලා තියෙන වහාම දුක නැති කිරීම දුක නැති කරලා ඊගාටත් ආව මේ සැපෙහි නිමක්න වීම ආස්වාද පක්ෂේ. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා මේකට ස්ථිරසාර පිළිමක් අවශ්‍ය නිසා මුල හොයා ගන්න ඕනේ කියලා එයත්ෝ තේරුම් අර ගන්නවා බොහෝ ශාස්ත්‍රවරු ඒ දුකතාවකාලිකව නතර කරලා ආස්වාද පක්ෂයට යොමු කරාට එවැනි ධර්ම එවැනි ශාස්ත්‍රවරු ලෝකේ බොහෝ කල් පැවතුනේ නැහැ. නිසා සර්වජන් වහන්සේගේ පවතින සර්වඥතා ඥානෙ නිසා තෘෂ්ණාවට යොමු කරනවා. ඊගාවට ඒ තෘෂ්ණාව කියනකොට අර අනිකුත් පිළිවෙල ධර්ම බාහිර ගන්න වෙනවා. ඊගාවට ඒ තෘෂ්ණාව කොතනක හටගන්නේද? ගාක් වෙලාවට අනිකුත් ධර්ම වල බාහිර හේතුවක් එවුවා. මේ දුක නැත්නම් මේ ශප නැත්නම් මේ මනුස්ස භව මොනවද ඒ හෝ හේතුවක් තියෙනවා කියන්නේ. ඒක ඇති කරන, ඒක පවත්වන, ඒකට දුක සැප විනිශ්චය කරන හේතුවක් තිබුණා. ඒක නිසා ඒකට ඊශ්වර නිර්මාණවාදී කියලා කියනවා. මේක අපි වර්තමාන වශයෙන් කරන්නේ පුද්ගලයෙක් වශයෙන් ජීවාත්මය සපවත් කිරීම. ජීවාත්මයේ තියෙන අසප හොයන ගතියක් ඒ සප හොයන ගතිය පරමාත්මයෙන් අපිට ලැබිච්ච කොටහක් ඒ පරමාත්මය වෙනමම ජීවාත්මයන්ගේ එකතු වශයෙන් වෙනමම තියෙන අය එයින් ආපු කොටසක් මේ ජීවාත්මය කියන්නේ මේ ජීවාත්මයේ තියෙන ආස්වාද පක්ෂය. දිගටම මේ ලෝකෙම අවලා දීලා තියෙනවා. ඒක නිසා මේකේ මේ රස ආස්වාදෙ වෙඳීමයි කියන්නේ. එතකොට හේතුව හොයන පැත්ත අර પરමාර්ථය පැත්තට යයි. මේ මෞං කාර්යයේ මූලික මැවුමටයි. ඒ මැවුම ප්‍රශ්න කිරීමට තහනම් කරපු දේශයක් වාටපත් කරලා තියෙනවා. අනිකුත් සෑම ආගමකම මේ මෞං කාර්යයෙන් කිසි වෙලාවක ප්‍රශ්න අහන්න බෑ. ඒක විශාලම බලවත්ම අපරාධයක්. ඒ නිසා තියෙන්නේ ජීවාත්මයේට හැකි ආර්ගී ආකාරයකින් පරමාත්මයාගේ නැත්නම් මහත්මයාගේ ආදරය අනුකම්පාව ලබාගෙන සැපසේ ජීවත් වෙන එකයි කියන්නේ. නමුත් සරුවචනාංශයේ විග්‍රහයට අනුව එහෙම මේ කාලත්‍රයටම අහුවෙන මේ හැම තැනම තියෙන සදාකාලිකව තියෙන වෙනමම තියෙන එහෙම මූල හේතුවක් නැහැ. එනිසා මේ ප්‍රශ්නේදී අහන්නේ කත්ත uppajjamana uppajjati කත්ත නිවිසමානා නිවිසති කොතනද මේ තෘෂ්ණාව උපදින්නේ එතකොට පේනවා මේ තෘෂ්ණාව උපදින්න ඉස්සල චිත්තක්ෂණයක් තියෙනවා ඊගාට තෘෂ්ණාව උපදින චිත්තක්ෂණයක් තියෙනවා ඊගාට තෘෂ්ණාව ළඟ ගැනීමක් තියෙන ඊගාට තෘෂ්ණාව නැතිලා එතකොට අපිට පේනවා මේකේ මුලැමැදාක හොයාගන්න පුළුවන් නම් මේ ගාන හරියට දැනගන්න පුළුවන් නම් උත්තරේ හොයන්න පුළුවන් අපි කියනවා නම් මේ තෘෂ්ණාවේ නැත්නම් මේ ලෝකයේ මැවුම උප්පත්තිය හොයන එක අපිට අදාළ නැහැ ප්‍රශ්න කිරීමේ අයිතියක් අපිට නැහැ ඒකට ප්‍රශ්න කෙරුවොත් අපි සදාකාලික අපාගත වෙනවා ආදි වශයෙන් මූල හේතුව පිළිබඳ ප්‍රශ්න කිරීමේ අයිතියක් අපිට නැතිනම් අපිට කවමදාකවත් ප්‍රශ්නේ දැන ගැනීම හෝ පිළිතුරු හේම පිළිබඳ වගකීමක් අපිට ලැබෙන්නේ නැහැ හැමනම් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා කත්ත උපජ්ජමානා උපජ්ජති කියන එක මේ සරුවචනාසේකින් කුසල ගවේෂීව ඇවිදිනකොට තමන්ගෙම අහගත්ත ප්‍රශ්නයක් මේ. මේ දුක දුකට හේතුව කොතනක උපදින්නේ? මේක අභීත ප්‍රශ්නයක් අඩුම තරමේ. මොකද හුඟ දෙනෙක් දෙදෙනෙක් කියපහම මේ දරුවචන් වහන්සේගේ සාරවත්තා ඥාණයට ඉස්සෙල්ලා ලෝකෙම කියලා සත්‍යයම හිතුවේ මනුෂ්‍යයා ප්‍රධාන කරගත්ත මනුෂ්‍යයා තමයි හිතන්නේ අනිකත් එකට යට වෙනවා මේක ඇහිීමේ ප්‍රශ්නේ ඇහිීමේ අයිතියක් අපිට නැහැ ඒක තියෙන්නේ මෞකාර ਸਰබලධාරීන්ට පමණයි. ඒ ਸਰබලධාරීන් අපට කියලා තියෙනවා මෙවැනි ප්‍රශ්න අහන්න එන්න එපා. ඒක ඒ යත්තන්ගේ තියෙන මේ උත්තරීතර භාවයට නිග්‍රහයක්. ඒ නිසා ඔය තියෙන ටික ආස්වාද කරගෙන ඉන්නේ කියලා. මෙතන අහන කිසිම පැකිලීමකින් තොරව කොතනද මේ දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව? උපදිනවා නම් උපදින්නේ කොතනද? පවතිනවා නම් පවතින්නේ කොතනද? ඊට පස්සේ දුකට හේතුව මේ ප්‍රිය භාවය සහ මිහිරි භාවය මතයි කිව්වොත් ඒක ඊටත් වඩා ලොකෝ විප්ලවීය උත්තරයක් බවට පත් වෙනවා. ඒ මොකද අර දුක නැති කරලා යම් මොහතක දුක නැති වුණා නම් අපි හෙව්වේ ඒ ස්ථාවරය තුල මේ ප්‍රිය භාවයත් මිහිරි භාවයක් ආස්වාදේ කියලා කියන්නේ ඒකයි. එනිසා අපි දුක නැති කරන්න උත්සාහ කළා නම් උත්සාහ කළේ මේ ප්‍රිය භාව මිහිරි භාවය ලබා ගැනීමයි. නමුත් මේ ප්‍රිය භාව මිහිරි භාවය ඒ නැති කරපු දුකේ තාස්සා ඒ නැති කරපු දුකේ දෙමව්පියෝ බවටපත් වෙනවා නම් අපි පිටේරුම් අරගන්නවා දුක අයින් කරලා නැවතත් දුකක්ම පතනවා එතකොට අර මහා මහාත්ම ජීවාත්ම නැත්නම් පරමාත්ම ජීවාත්ම කියන සංකල්පයටත් විශාල වශයෙන් උත්තරත් ඒ සංකල්පය පිළිබඳව තියෙන දුර්වල තර්කයක් බොහෝම හොඳට මෙතන විග්‍රහ වෙනවා. මේ නිසා තෝගයක් වශයෙන් පොදුවේ මේ උත්තරයයි ප්‍රශ්නයයි දෙකම බැහැර කරාට පුදුම වෙන්න නම් එපා. ඒක තමයි ලෝකයාගේ සාමාන්‍ය ස්වරූපය. එතකොට ඒ කියන්නේ ලෝකයා ඊටාත්ම කැමැති අප මේ ප්‍රිය රූපවලට සාත රූප හොඳ බවට මිහිරි බවට කැමැති වීම පාශයක් බව තේරුම් ගන්නට ඒක ලෝකයට හරි වෙහෙස කරයි. නිසා ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ප්‍රිය භාවයේ මිහිරි භාවය වැඩි කර ගැනීම සඳහා මේ දුක්ඛ සත්‍යයෙන් දුකෙන් අපි අයින් වෙන්න උත්සාහ කරන්නේ. එහෙමනම් බහුතරය මේ සර්වචනාන්දගේ ධර්ම පිළිගනී. නමුත් සර්වචනාන්දේ පැහැදිලිව පෙන්නනවා මේ දුක්ඛ සත්‍ය තුලමයි සමුදේ තියෙන්නේ. මේ දුක්ඛ සත්‍ය තුලමයි මේ මිහිරි භව ප්‍රිය භාවයේ තියෙන්නේ. ඒක නිසා ප්‍රිය භාවයේ මිහිරි බව තියාගෙන දුක්ඛ සත්‍ය අයින් කරනවය කියන එකක් ඒක සාධාරණ දෙයක් නෙවෙයි. හිතා ගන්න පුළුවන් දෙයක්. මෙතනත් මේ ප්‍රිය රූපං කිව්වට මේ රූප සද්දේ මෙතන අරගන්නේ නාම රූප දෙකේ දක්වන රූප වෙන්නන්නේ නෙවෙයි. ප්‍රිය භාවය කියන්නේ. ඒ මොකද නාම ධර්ම වලටත් මේකෙදී ප්‍රිය රූප කියලා සඳහන් කරනවා. මා නාම ධර්මයක් තියෙනවා ප්‍රිය භාවයේ මිහිරි භාවයේ රූප ධර්මයක් තියෙනවා ප්‍රිය භාවයේ මිහිරි භාවයේ ඒ නිසා මෙතන ප්‍රිය රූප කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නැත්නම් මේ පට වියාපෝ තේජෝ ආගේ රූප නෙවෙයි භාවය ගැන සඳහන් කරන වචනයක් ඒ නිසා ප්‍රිය භාවය සහ මිහිරි භාවය තුලයි මේ තෘෂ්ණාව කියන දුක්ඛ සත්‍යයේ මුල දුක්ඛ සත්‍යයේ හටගන්න සමුදය මෙතන පවතී. ඊටකොට මේ මිහිරි භාව සහ ප්‍රිය භාවත් අපි යම් ආකාරයකට ඊශ්වරයාගේ මනාපේ නැත්නම් ඊශ්වර නිර්මාණයේ කොටසක් නම් ඒතියෙදිත් අපි ඊශ්වර ධර්මය සාධාරණීකරණය කරනවා ඊශ්වර ධර්මය ඇත්තයි කියලා පිළිගන්නවා නම් අපිට හිතන්න බෑ කවදාකවත් තවමවත් මේ තෘෂ්ණාව නැති කරන්න හෝ දුක නැති කරන්න. ඒ නිසා තවත් ප්‍රශ්නයක් මත වෙනවා කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. මොකද්ද මේ ලෝකේ මේ අපි මේ හොයාගත්ත ප්‍රිය භාව සාත භාවය කියලා කියන්නේ? අපි නැවත නැවතත් අර මේ ප්‍රශ්නෙට සාවධානව අහුම්කන් දීගෙන ඉන්න ශ්‍රාවක පිරිසගේ ප්‍රශ්නේ උලට මුලට බහගෙන බහගෙන යනවා බහින්න බහින්න බහින්න බහින්න අර බාහිරේ හෝ වෙන චිත්තක්ෂණයක හෝ නෙවෙයි මේ ප්‍රශ්නයත් උත්තරයත් දෙකම පවතින්නේ මා තුළමයි මේ චිත්තක්ෂණයමයි මෙතනමයි එතෙන්දයි මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඳගහගෙන යන්නේ. මේ කොහෙද මේ ප්‍රිය රූප සාත රූප තියෙන්නේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. අගතනාදී උත්තරේ තියෙන්නේ මේ ඇහි නැත්නම් ඇහැ පිය භාවයේ දනවනවා. මිහිරි භාවයේ දනවනවා එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති තණ්හාව උපදිනවා නම් උපදින්නේ අන්න ඒ ප්‍රිය භාව මිහිරි භාවය ඇති කරගන්නා වූ ඇහි එත්ත නිවිසමානා නිවිසති ඒ උපදුනා වූ තෘෂ්ණාව ලැබගන්නේ බැසගන්නේ පවතින්නේ මේ ප්‍රිය භාව ඇත්තා වූ මිහිරි භාවගෙන දෙන්නා වූ ඇහි එතකොට අර මම දැන් මෙතන කියන தත්වෙට පැහැදිලිවම ගෙනල්ලා කිට්ටු කරනවා. වෙන විදිහකට කියනවා නම් බාහිරේ ඉන්න මෞංකාර නැත්තම් එහෙම නැත්තම් ਸਰවබලධාරි කෙනෙකුගේ වෑයමකින් හෝ ප්‍රයත්නයකින් හෝ ප්‍රිය භාව මනාප භාව මිහිරි භාව අනිවාර්යයෙන්ම අපිට එනවා ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට යම් කිසි ප්‍රදේශයක දුක ඇති වෙනවා ඒ නිසා ඒක අපිට ගලවන්න බෑ ඒක ඊයේ මෞංකාර ඇත්තගෙම වැඩක් කියලා කියලා සඳහන් කරන ධර්මයේ ඉතාමත්ම තාර්කිකව එහෙම නැත්නම් දැන් මේ මොහොතේ තමා වශයෙන් අත්දැක ගන්න පුළුවන් විදිහට ප්‍රත්‍යක්ෂයට යටවෙන විදිහට සියුම් තාලෙට උත්තරේ ප්‍රශ්න දෙක කිට්ටු කරලා පෙන්නනවා. ඒ නිසා චක්ෂුෂය නැත්නම් ඇහ එතන ඇහ කියලා ගත්තාම අපිට මේ ගැඹුරින් සලකනවා නම් මේ චක්කු ප්‍රසාදේ ඇහි පැහැදිලි ගතිය, ඇහි උපවත් ගතිය ඕනම කෙනෙකුට බොහෝ ප්‍රියලවන සුළුයි. බොහෝම මිහිරියාවක් එලවන සුළුයි. ඒ මොකද අපි කියන්නේ අපිට ඊටාම වටින වස්තුවක් ලෝකේ තියෙනකොට අපි කියන්නේ ඇහැ වාගේ රකින්නයි කියන්නේ. ඇහි බබා වාගේ කියන්නේ. ඒ තරම්ම අපිට ඊටාමත්ම ලිංගතු දෙයක් මොහතකටවත් වෙන් කරන්න බැරි දෙයක්. හිතා ගන්න බැරි තරමට ප්‍රියමනාප දෙයකට අපි කියන්නේ ඇහැ වාගේ ඒක නිසා ඇහැ පෙන්නනවා ඉස්සෙල්ලාම ඒක සාමාන්‍ය ලෝකේ කවුරක්වත් ප්‍රතික්ෂේප කරන ධර්මයක් නෙවෙයි. නමුත් එහෙව් ප්‍රියමනාප කරන ඇහි එහෙව් මිහිරියාවක් දනවන ඇහි මේ දුකේ හේතුව පවතිනවා හේතුව උපදිනවා නම් උපදින්නේ. ඒකේ හේතුව ලඟ ගන්නවා නම් නතර වෙනවා නම් පළපදියම් වෙනවා නම් පළපදියම් වෙන්නේ ඒකේ කියන එකයි මෙතන යෝගාවචර වශයෙන් අපිට සර්වඥාන් වහන්සේ ප්‍රායෝගිකව පෙන්වා දෙන්න උත්සාහ කරන කාරණා. ඒක නිසා මෙතන ඇහි දුක උපදිනවාමයි කියන කතාවක් මෙකේ නෑ. උපදිනව නම් උපදින්නේ ඇහි උපජ්ජමාන උපජ්ජති. එනතුව ඇහැ අනිවාර්යයෙන්ම සාකල්යෙම දුක උපදිනවා කියන කතාවක් මෙතන කිව්වොත් එතකොට ඒක තද අත්කලමතාන යෝගයකට වැටෙනවා. ඇස්සති සියල්ලෝම දුක් ඇත්තෝය කියන ප්‍රශ්නකට වැටෙනවා. ඒකෝර සරුවචන් ආංශයට බේරෙන්න බුෙන්නේ ඒ නිසා මෙතෙන්දී අදහස් කරන්නේ ප්‍රතිපදාවට ඉඩ තියලා. දුකක් නැත්නම් දුකට හේතු නැ තෘෂ්ණාවක් උපදිනවා නම් උපදින්නේ ඇහි. පවතිනවා නම් පවතින්නේ ඇහි. ඒක නිසා මෙතන තියෙනවා පුංචි ඉඩක් තෘෂ්ණාව උපද්දවමින් දුක උපද්දවමින් සංසාර වේතා කලාපු යම් කිසි බුද්ධිමත් කෙනෙකුට මේ විග්‍රහ ක්‍රමයේ මේ විවරණ ක්‍රමයේ පෙන්වුවාට පස්සේ මේ ඉඩක් ඉතුරු වෙනවා. එහෙමනම් මේ ඇහි තියෙනවද ප්‍රිය රූප නොවන සාත රූප නොවන බැල්මක් දැක්මක් දෘෂ්ටියක්. ඇහැ විශේෂයෙන්ම ප්‍රිය භාවයක් අනිවාර්යයෙන්ම තණ්හාවක් අනිවාර්යයෙන්ම ලාටු භාවයක් ඇලෙන භාවයක් නූපදවන මිහිරි භාවයක් නූපදවන ගතියක් ඇහෙන් ලබන්න පුළුවන් ද ඇහකුත් තියාගෙන එහෙම නැත්නම් ඇහැ අන්ධ කරගන්න ඒ නිසා ඉන්ද්‍රිය සංවරයට ගියාම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේක සර්වචනාසේ මතක් කරන අපි කලිමුත් වතාවක මතක් කරගත්තා වගේ සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ රූප නොබල සිටීමක්වත් ඇස් දෙක වසාගෙන සිටීමක්වත් නෙවෙයි. එහෙමනම් අන්ධයෝ මිලහටම දැනටම සංවරය අතින් අග අගව සම්පත් වෙලා. නමුත් එහෙම කන්නේ නෙවෙයි කියන්නේ ඇහි තියෙනවා යම් කිසි ස්වරූපයක් බොහෝ දෙනාට නොදන්නා කෙනාට ප්‍රයත්න නොකර කෙනාට පුහුණුවක් නැති කෙනාට ඒකාන්තෙම වාගේ ප්‍රිය භාවයක් මිහිරි භාවයක් උපදිනවා ඇහැ වාගේ රකින්න නමුත් ප්‍රතිපදාව තියෙන්නේ එහෙම නැත්නම් මේ සංවරයේ තියෙන්නේ භාවනාව තියෙන්නේ මෙන්න මේ ඇහි ප්‍රිය භාව මිහිරි භාව නොපදමින් ඇනදතු කිරීමේ ශක්තිය ඒතන මනුෂ්‍ය ලෝකෙට මිනිස්යාට ඇහැ තියෙන කෙනාට ප්‍රතිපදාව දාන්න කෙනාට සරුවචන් වහන්සේ නැත්නම් ධර්මීය සංඝයා කියන මේ ත්‍රිවිධාත්මය අනුගමනය කරන කෙනාට පුහුණුවක් තියෙනවා. ඇසත්තේ නමුත් අන්ධේ කුසේ ක්‍රියාත්මක කරන්න කියලා මේක ඊටාම ඍජුව කෙටිව සඳහන් කරනවා. නමුත් ඒක ආර්ය වෝහාරයක්. ඒක ආර්යයන් වහන්සේලාට නම් තේරෙන බොහෝ පෘථක්තනෙයින්ට ප්‍රහෙලිකා ස්වරූපයක් තියෙනවා. අපි එදා ඒ සුෂ්ණාව හඳුන්වා දීමේ හඳුන්වා දීම සම්බන්ධයෙන් නිදර්ශනයක් වශයෙන් අද භද්‍රක ගාමිනී සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒ භද්‍රක ගාමිනී කියන පුද්ගලයා සර්වචන්නාංශයේ ඒ උරු වෙන කප්ප ගමේ වැඩ වාසය කරන අවස්ථාවේ ඇවිල්ලා වැඳ නමස්කාර කරලා අහනවා ස්වාමින් වහන්සේ මේ මේ දුක දුකට හේතුවත් ඒ නැති කිරීම. මට අනුකම්පා කරලා මතක් කරලා දෙන්නයි කියලා. ඒක සර්වඥාන්සේ දේශනා කරනවා භද්‍රක ගාමිනිය. ගාමිනිය කියලා කියන්නේ ගාමන ග්‍රාමනායක කියන අදහසයි භද්‍රකය. ඔබට යම් ආකාරයකට මම මේ තෘෂ්ණාව අතීතයේදී තිබුණ අතීතයේදී මේව නැති වුණේ අතීතයේදී නැති කරන්නේ මෙහෙම ආදී වශයෙන් කිව්වොත් ඔබට සැක උපදවන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනාගතේ මත්තර දුක නැති කරන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කිව්වොත් ඒත් ඔබට සැකපොදාන ඉතින් මම මේ හිටගෙන දැන් එහෙම නැත්නම් ඔබ ඔතන ඉඳගෙන ඉන්න මම මෙතන ඉඳගෙන ඉන්නවා මෙතනදීම දුකේ හේතුව මම එලි කරලා දෙන්න. එතකොට සැක උපදවන්න දෙයක් නැහැ කියලා. අනිත් වගේ බොහොම මේ ඊ타මත්ම ගුණාත්මක කිසි කෙනෙකුගේ වේදනේ ලක් වෙන්නේ නැති හොඳ නිෂ්පාදනයක් විකුණන වෙලෙන් දෙක් වාගේ සර්වඥාන්සේ පටන් ගන්නකොට මේ වගේ වාක්‍යයක් දේශනා දේශනා කළා ඒ භද්‍රකගෙන් අහනවා මේ උරුවෙල් කප්පේ උරුවෙල් කප්ප ගාමේ යම් කිසි පුද්ගලයෙකුට මරණ දඬුවමක් වද බන්ධනයක් දුකක් පැමිණෙනවා. නමුත් එයින් ඔබට ශෝකයක් කනගාටුවක් නූපදින තත්ත්වයක් කියනවනම් අන්නේ වෙන පුද්ගලයෝ මේ ගුරු වේල කප්පගාමේ ඉන්නවා. මේ දනව්ව ඉන්නවා. සුන්දරෝන් ස්වාමීන් වහන්සේ මේ එවැනි පුද්ගලයෝ ඉන්නවා යත්තන්ට මේ මගදඳුමක් ආවත් දුකක් වදයක් බන්ධනයක් ආවත් මට ඒක ඉතර ලොකු ගාණක් නෑ. මොකද ඒකට හේතුව සාංශ මම මේ යත්තන්ගේට චන්දරාගයක් නෑ. හොඳයි. උඹට පේනව නේද? චන්දරාගයක් නැත්තම් එතන දුකක් ශෝකයක් නැහැ. ඒ නිසා දුකද ශෝකයට හේතු වෙන්නේ චන්දරාගය. හොඳයි උරු වේල කප්ප ගාමේ යම් කිසි කෙනෙක් ඉන්නවද එයාට මරණ දඬුවමක් බන්ධනයක් දුකක් පමුණුනොත් ඔබටත් ඒකෙන් ශෝකයක් පරිදේවයක් දෝමනසයක් පානවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ඇත්තෝ ඉන්නවා මේකේ. ඒ මොකද? ඒ මොකද ඒ ඇත්තෝ මගේ කිට්ටුවන්තයෝ. ඒ ඇත්තෝ මගේ ඥාති සාලෝහිත. ලේනෑයෝ. නැත්නම් වෙන ආකාරකෙන් බන්ධන ඇති ඇත්තෝ. එතකොට පේනවා නේද මේ පත්‍රක ඔබට යම් කිසි දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒ පුද්ගලයා කෙරේ පවතිනා වූ චන්ද්‍රාගය නිසා. මේ දෙක කියනකොට මේ භද්‍රක ගාමිනී කියන පුද්ගලයාට හොඳටම කාරණාව තේරෙනවා මේ දුකේමයි හේතුව තියෙන්නේ. ඒ නිසා අපි දුකමයි විග්‍රහ කොට බැලිය යුත්තේ. දුක අයින් කරලා දුක මකලා ඊට පස්සේ සපක් හොයනවායි කියන එක කවදාකවත් හේතුවත් එක්කම අත මේ අයින් කිරීමේ ඥානවන්ත ක්‍රියාවකට වැටෙන්නේ. රෝග මූලයේ තියාගෙනයි අපි එතකොට දිගටම වැඩ කරන්නේ. නැත්නම් රෝග මූලය ආරක්ෂා කරමිනුයි රෝග මූලය පෝෂණය කරමිනුයි අපි වැඩ කරන්නේ. ඒ නිසා දුක විග්‍රහකට යුත්තේ ඒ තුලම දුකට හේතුව තියෙනවා කියලා අදහසයි. මෙන්න මේකේ දෙවෙනි කොටසේ සරුවචනාංශේ බොහෝම ලස්සනට පෙන්නනවා. අර පුද්දලයා දැන් කාරණා වටහා ගත්තා. වටහාගෙන සරුවචනාංශ දිස්තුති කරනවා ගාමිණන් හොඳට වැටෙනවා. ඒ මනුස්සකම පිළිබඳව මොන දුකක් ආවත් මට ඒක දුකක් වෙන්නේ මට ඒ අත්නම් කරේ යති කැක්කුම නිසා චන්දරාගේ නිසායි කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා හරුවචනාන් තමගේ පුද්ගලික චර්ිතයේ පුද්ගලික ජීවිතයේ පොඩි පාඩමාවක් කියලා කියනවා ස්වාමීන් වහන්සේ මට චිරවාසී කියලා පුතෙක් ඉන්නවා. ඒ පුතා මේ මේ නගරේ නෙවෙයි ඉන්නේ ඈත. සමම නැවත නැවත පණිවිඩ කාර්යයක් කරනවා. ඒ පුතාගේ සපතුත් බලන්න යම් හිතියකින් ඒ පණිවිඩ කාර්යය පමා වුණොත් මට හරි දුකක් ඇති වෙනවා. මට හරි බෙහෙතක් ඇති වෙනවා. ආයෙකත් පාවිච්චි කරනවා ਸਰවචන්නාංශේ එතකොට මොකද මේ භද්‍රකය ඒ දරුවා කෙරෙහි පණිවිඩේ නැවත නොපැමිණි දැන් තමවෙන් ඔබට දුක ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ මට දරුවා කෙරෙහි යත්තාවු චන්දරාගය ආන්න දැන් පේනවා නේද චන්දරාගය තමයි මේ දුකට හේතුව ඊට පස්සේ ਸਰවචන්නාංශේ දාන බොහෝම ලස්සන මේ தත්වයටදී විග්‍රහයක් ਸਰවචන්නාංශේ කියනවා භද්‍රකය උඹේ චිරවාසිකේ මව කවදාකවත් දැකලා තිබුණ නැත්නම් කවදාකවත් දැනගෙන හිටියේ නැත්තම් උඹට ඒ චිරවාසගේ මාව පිළිබඳව ප්‍රේමයක් සඳරාගයක් උපදීවි කියලා. ඒකෝ කියන නෑ එහෙම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා උඹ දැක්ක නිසා උඹ ආශ්‍රය කරපු නිසා චිරවාසගේ මාව කෙරේ ප්‍රේමය ඉපදුවා ඊට පස්සේ ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි චිරවාසී ඉපදිලා තියෙන්නේ. ඒක නිසා උඹේ ඇස් දෙක නොතිබුණා නම් නැත්නම් ඇස් දෙකේ චිරවාසගේ මව තියාට නොගියා නම් අද මේක අදාළ මාත්‍රකාවක් නෙවෙයි. දුකක් දනවන එකක් නෙවෙයි. ඒ නිසා ඇහැ තමයි මේ සාත රූප ප්‍රිය රූප උපදවන්නේ ඇහැ තමයි මේ තෘෂ්ණාවට හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා විපස්සනා වශයෙන් භාවනා කරලා යං කිංච සමුදය රූප ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන විදිහට මේ සියල්ලම නිරෝධය දකින්න උත්සාහ කරන කෙනෙකුට නම් ආයාසය දෙපාර්ශවයේ සමவாயය පෙන්වන්න කළ දෙන්න පුළුවන් මේ ප්‍රාර්ථනා කරලා ලබපු මේ ඇත් දෙක මේ තරම භයානක විදිහට තෘෂ්ණාවට දායක වෙනවා දුකට දායක වෙනවා. එනිසා මේ ඇහ නැතුව අඳ වුණා නම් අපි අභෞවිය පුද්ගලයන් බාටපත් වෙනවා බුදුන් දකින්න බණහන්ට සංඝයා වන්දනමක් වෙන්න හෝ ඒ තත්ත්වයටපත් ගන්න බැරි වෙනවා එතකොට අපි මේ ධර්මයට අදාළ නැති වෙන කෙනෙක් බාටපත් වෙනවා යම් ආකාරයකට ලැබුවා වූ ඇහැ මනසේ අපි ආස්වාද කරන්න ඕනේ බුද්ධ විඳින්න ඕනේ කියලා කිව්වොත් අපි ඒකාන්තේ මේ තුලින් දිගින් දිගට දිගින් දිගට තෘෂ්ණාව ඇති කරන නිසා ප්‍රිය රූපයක් වශයෙන් විනිවිද රූපයක් වශයෙන් ඇති කරගන්න නිසා අපිට කවම කවදාකවත් ලැබෙන්නේ නැහැ මේ සංසාරයෙන් ගොඩක් තියනවා කියලා හිතන දෙතරක් තියෙනවා හිතක්. එතකොට අපි ඊශ්වර නිර්මාණවාදයක් වගේ මේ ඇහැ පෙර පිනක් නිසා ලැබුපු එකක් කරා තමයි වැදගත්ම කාරණාව තමයි උපදින තාක් මේ තෘෂ්ණාව උපදින්නේ ඇහි බවත් ලගින තාක්කල් කලපදියම් වෙන තාක්කල් මේ තෘෂ්ණාව කලපදියම් වෙන්නේ ඇහි බවත් ප්‍රථමයෙන්ම දැනගන්න. එතකොට අපිට පැහැදිලි පැලිරක් මේ විශාල ගහේ නැත්නම් ගලේ විශාල ගලේ පැහැදිලි පැලිරක් ඇති කරගන්න පුළුවන් මේ ඇහැගෙන හොඳ සැලකිල්ලෙන් හිටියොත් මේක උපදින හැටි පිළිබඳව ලේස මාත්‍රකින් අපට දැනගන්න පුළුවන් මේ ගැලි ඇලි එහෙම නැත්නම් මේ ළඟගෙන තෘෂ්ණාව පවතින හැටි අපිට දැනගන්න පුළුවන් ඒ නිසා එවැනි ඒ මහා ගලක් වාගේ බිඳින්න බැරි තරමට පවතින ගලේ මේ කියනා වූ පැලිර ප්‍රථම මේ බිඳීම සිද්ධ වෙන්නේ වර්තමාන චිත්තක්ෂණයේමයි තමන් තුල පමණමයි මෙතනදීම එනිසායි මේ තෘෂ්ණාව පිළිබඳ කතා කරනකොට මොකද්ද තෘෂ්ණාව කියන්නේ කොහොමද ඒක උපදින්නේ කොතනද ඒක ළඟ ඉන්නේ ඒකට ළඟ ගන්න හේතු වෙන්නව කාරණාව මොකක්ද ආදී වශයෙන් මේ පියවර තුන හතරකින් අරගෙන එනකොට පේනවා උපදින තාකල් උපදින මේ තෘෂ්ණාව ඇහි ඇහැ කියලා කියන්නේ පච්චුප්පන්න ධර්මයක් හේතු රහිතව පහළ වෙච්ච එකක් නෙවෙයි ඒ ඒ තැනට අවශ්‍ය හේතු ලැබීම නිසා ඒ ඒ තැන පහළ වෙන දෙයක් ඒ නිසා තෘෂ්ණාව කියලා කියන්නේ ඒ වගේ තාමත්ම යොහුසුළු ඒ ඒ චිත්තක්ෂණේ පහළ වෙන දෙයක් නම් අපිට පුංචි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් මේක ඇති නොවීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඇතිවෙච්ච දෙකින් දෙයක් ගෙවීමෙන් පවතිනවනම් එහෙම නැත්නම් අතරක් නෑර එක දිගට පවතිනවනම් අපිට කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. තෘෂ්ණාව පිළිබඳව ප්‍රමාණ කිරීම, තෘෂ්ණාව විදීම ප්‍රමාණ කිරීමකින් තොරව දුක්ඛ සත්‍ය පිළිබඳව කෙලවරක් හිතන්න බෑ. ඒක නිසා මේ විග්‍රහයේදී හොඳට පැහැදිලි කරලා පෙන්නනවා මේ තෘෂ්ණාව පිළිබඳව වැඩ කටයුත්ත අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙනව නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පවා එන්න මේක වර්තමාන මොහොතේ සිදු වෙනවා කියන දේ හොඳ සම්‍යක් දෘෂ්ටිකයෙන් යුක්තව අහලා හොඳට තේරුම් ගන්න. තෘෂ්ණාවේ ඉපදීම සහ තෘෂ්ණාවේ පළපදියම් වීම සම්බන්ධයෙන් ඇහැ ඉතාමත්ම විචිත්‍ර ඉතාමත්ම යොහුසුලු පෙන්වලා දෙන්න පුළුවන් උත්තරයක් සැපයුවාට ඇහැ පමණක්ම නෙවෙයි. නැත්නම් ඇහෙන් පමණක් නෙවෙයි තෘෂ්ණාව පහළ වෙන්නේ. ඒක නිසා මේ කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියන වචනේට උත්තර ලයිස්ට්ුවක් තියෙනවා. උත්තර හයක් තියෙනවා. ඉස්සල්ලාම පරෝයි. පළවෙනිම උත්තරයි ඉස්සල්ලාම තියෙන්නේ චක්කුම් ලෝකේපි රූපං සාතරූපං. ඒක තමයි වැඩියක්ම තෘෂ්ණාව ඇති කරන්නේ, ඊ타මත්ම විචිත්‍රව ඇති කරන්නේ. ඊගාවට සෝතං රූ ලෝකේපි රූපං සාතරූපං itthe සාතංහා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඇහැ වගාවට වැඩියක්ම ලෝකේ තෘෂ්ණාව පුද්ගලයාට ඇති කරන්නේ සෝතං. කනේ. ඊගාවට නාසය, දිව, කය. මේ ආකාරයට පහක් වෙන මේ විදිහට මේ චක්කු සෝත ඝාණ ජීවා කාය මේවා අපි සාමාන්‍යයෙන් රූප ධර්ම වලට වටනවා රූප ධර්ම යටතේ තමයි අපි සංග්‍රහ කරන්නේ ආනේ රූප ධර්ම වලින් වැඩියෙන්ම විචිත්‍රව තේරුම් කර දීම සඳහා නම් පහසුම වෙන්නේ ඇහැ ඒ මොකද අපි අර චිර වාසිකයේ චිර වාසී ඒ පිළිබඳව භත්‍රගාමිනී ඉතින් අහන ප්‍රශ්නේ චිරවාසිකේ මාව නැත්තම් ඔබේ බිරිඳ ඔබ දැකලා නැත්තම් හමු වෙන්න වෙලා නැත්තම් ඒ ඉත්‍ත්‍යාව පිළිබඳ චන්දරාගයක් ඇති වෙන්නේ ඒක නිසා අපි කියන්නේ ඇස් නැති අත්තු විවාහ නොවි ඉන්නව නෙවෙයි. නමුත් වැඩියක්ම ලෝකේ අපිට රසඳුනක් වෙන්නේ ඇහැටම තමයි. නිසා ඇහැ තමයි ගොඩාක් මේ තෘෂ්ණාව ඇති කරවීමට කටයුතු කරන්නේ. ඒ නිසා අපි වැඩියක්ම දාස භාවය දක්වන්නේ. ඇහැට වැඩියක්ම සංසාරයට බැඳෙන්නේ ඇහි. ඊගාවට ඒක නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථාවල වැඩ කරන්න ඉතුරු බල හමුදා වශයෙන් කන නාසය දිව කය ආදී වශයෙන් ධර්ම ක්‍රියාත්මක මෙන්න මේ <clears throat> ඇහ කන නාය දිව කය කියන මේ පහෙන් තෘෂ්ණාව ඇති කිරීමේ වැඩපිළිවෙල තේරුම් ගන්නට නැත්නම් වැඩපිළිවෙල බොහෝමත්ම හිමීට සිදු වෙන්නේ නම් කායද්වාර ඒක අපි මීට කලින් කීප වතාවක් මතක් කරගත්තා. ඒ නිසා ප්‍රශ්නයේ විචිත්‍ර විග්‍රහ කිරීමේදී ඇහැ ඉස්සලා කතා කරලා ඇහැ මතු කරලා පෙන්වුවාට සෝත ඝාන ජීවා කාය කියනකොට කයේදී තමයි ඊ타ත්ම ලේසියෙන් නොදන්න කෙනෙකුට කෙලෙස් භරිත කෙනෙකුට නමුත් මේක ඉවරයක් කරගන්න ඕනේ කියන ලොකු කුසල ඡන්දයක් ඇති කෙනාට කය තමයි ලේසි. ඒක නිසා කයේ යම්ම වූ වේවා වේදනාවක් ඇති වෙනකොටම දැනගන්න පුළුවන් නම් දැනගන්න පහසුම කය තමයි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය ඉස්සල්ලාම කායනුපස්සනාවට යොමු කරලා තියෙනවා. ඒ නිසා කායනුපස්සනාවේදී යම් ආකාරයකට මේ යන්ත්‍රය කොහොමද මේ කයේ කය අපට ප්‍රිය වෙන්නේ මිහිරි වෙන්නේ ඒ මිහිරියාව තුළ ඒ ප්‍රිය භාවය තුළ කොහොමද සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම වේදනා පහළ වෙලා මේ සියල්ල විශේෂයි අපි ප්‍රියමනාප භාවය ඇති කරගන්නේ කියන පාඩම ඉගෙනගන්න කාය තමයි ඉස්සරහින් තියාගන්නේ. ඒක අර විපස්සනා මූල ධර්මයක් අනුවයි යථාපාකතං විපස්සනා විනිවේෂෝ කියන යමක් ප්‍රකටද එතනින් ප්‍රවිෂ්ඨේ ලබා ගන්නට කියන මේ ගුරු අදහස අනුවයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අදහස ඒ වචනේම නොකියුණත් සරුවචන් වහන්සේ භාවනා වැඩ පිළිවෙලක් කතා කරන අවස්ථාවේදී දේශනා කරන අවස්ථාවේදී මුලින්ම කායද්්වාරය ඉස්තර කරනවා. නමුත් තණ්හාව ඇති කරන අවස්ථාව විචිත්‍ර විග්‍රහ කරනකොට රූපේ ඉස්සර කළ විස්තර කරනවා. මේක නිසා මූල ධර්ම වශයෙන් ආරම්භය එක ආකාරයක් ප්‍රායෝගික භාවනාවේ ආරම්භය තව ආකාරයක්. ඒ දෙක එකිනෙකට විරත් පරස්පර විරෝධී නෙවෙයි ඒ ප්‍රයෝජනේ සලකලා ඉදිරිපත් කරගන්න හැටි. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ඇහැ පිළිබඳව අජානං මේ අපස්සං යථා භූතං ආදි වශයෙන් අපි මේ ළඟදී ආපර මහා සලායතන සූත්‍රයේ සඳහන් කරන විදිහට ඇහැ පිළිබඳව යථා භූත ඥාණය යථා භූත දර්ශනය නැතිව ඇහැ පිළිබඳ ආස්වාද පක්ෂයේ අපි නිතරම ගත කරනවා නම් මේ ඇහැ හොඳයි ඇහැ පෙර පිනක ප්‍රතිඵලයක් මම අනුන්ගෙන් වෙන් වෙලා තියෙන අනුන් නොදැක්ක තරම් දේවල් මම දැකලා තියෙනවා මට පේනවා මගේ ඇහැ බොහොම පිරිසිදුයි ඒ වගේම මම নানা ආකාර දේවල් දැකලා තියෙනවා ආදි වශයෙන් මේ ඇහැ පිළිබඳව කතා කරන්න පටන් අරගත්තොත් එතන මේ නන්ද රාග ධනවන පොණ පොණක් භාවය ඇති කරන තෘෂ්ණාව ඇති ඒක යම් ආකාරයකට සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදා මාර්ගයට බැහැලා සර්වඥ දේශනාව අහලා මේ ඇහැ මේ විදිහට නිදහස් රස වින්දනයකට වැටුනොත් ඒ වින්දනය කරන හැම මොහොතකම දුක උපදවන. ඒක නිසා ඇහැ ලැබුණට ඒක පෙරපිනකින් ලැබුණට ඒකේ හොඳ පිරිසිදු දර්ශනයක් තිබුණට ඒක නිවන් මාර්ගයට යොදා ගන්න පුළුවන් ය. ඒ සඳහා ඇහැ ඉක්ම වේ යුතුය ආදි වශයෙන් කටයුතු කරන කෙනෙකුට නම් මේ සරුවචන් වහන්සේ මේ දුක දැනගෙන දුකට හේතුව දැනගෙන මේ දේශනා කරන මාර්ගයේ තියෙන ඒ ඥාන විභාවී ස්වરૂපය ඊ타ත්ම ඥානවන්ත ස්වરૂපය හොඳට වැටේ. එහෙම නැත්නම් මේ ඇහැ මාර්ගයෙන් ඇහැ හික්මීම මාර්ගයෙන් එයින් උපදින ආ උත්ෘෂ්ණාව දුරු කරන්න ගන්න උත්සාහය හුඟ දෙනෙක් හිතන්ට ඉඩ තියෙනවා මේ දුක්ඛක්ඛය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක් නෙවෙයි දුක වඩන වැඩපිළිවෙලක් කියලා. මොකද මෙච්චර පින් කරලා ලබාගත් ඇහැට ඉබේ ලැබෙන රූප රසාස්වාදේ ලබා ගැනීම පිළිබඳව වෙනස් විදිහකට සලකන්න අපිට සරුවචනාංශය උගන්වන්නට හදනවා කියලා ගත්තොත් ඒ පුද්ගල තාමත් ඇහැ විශේෂයි, කය විශේෂයි, තමා විශේෂයි විශේෂ නිත්‍ය සංඥාවක, සුඛ සංඥාවක, සුභ සංඥාවක, අර්ථ සංඥාවක ගත කරනවා නම් එහෙව් කෙනාට ඊටාත්ම අමාරුයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා යම් අවස්ථාවක යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ ඇහැ විශේෂයි යථාභූත ඥාන දර්ශනය දැකලා දැනගත්තට පස්සේ එහි හික්මීම පිණිස විශාල චින්තන විප්ලවයකින් පස්සේ අබිනිෂ්ක්‍මණයකින් නිස්සාරණයකින් පටන් ගන්නන අන්නේ පටන් ගන්නට යම් කිසි දෘෂ්ටියක් තියෙනවා නම් අන්නේකට තමයි සර්වඥාන්සේ සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. අන්නේ සම්මිය දෘෂ්ටිය ඍජු කරගන්නේ නැතුව මොනම මොන ප්‍රයත්නය කළත් ඒක අරතරම් ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සම්මිය දෘෂ්ටිය ඍජු වෙන්නේ නැහැ ආර්ය தත්තරපත් වෙන්නේ නැතු. ඒක හරියම ප්‍රහෙලිකා ස්වරූපයක තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කෙනා මට දඬ සම්මිය දෘෂ්ටිය තියෙනවා. ඒ නිසා මම මම කටයුතු කරගෙන යනවා කියලා ඒ ඒ එතකොට සලකා බලන්න ඕනේ ඉච්චරම සම්මියක් දෘෂ්ටි තියෙනවා මොකද මේ වෙනස තාම නොඋනේ මොකද එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්තේ සා නිවිසමානා නිවිසති ඒ ඒ තැන්වල ඒ තෘෂ්ණාව උපදිනවා නම් ඒ ඒ තැන්වල තෘෂ්ණාව ළඟ ගන්නවා නම් සම්මියක් දෘෂ්ටිය තියෙන හිතක තෘෂ්ණාව උපදින්න බෑ ළඟ ගන්න බෑ එනිසා අපිට හිතා ගන්න වෙනවා මේ සම්මියක් දෘෂ්ටියත් සුත මේ මට්ටමක එක මට්ටමකට හිටිනවා අහනවා ඉස්ලාම අහනවා මොකද අපි මේ සැප කියලා හොයන නැත්නම් දුකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා හොයන සැපය තුලම දුක ප්‍රිය රූපය තුල සාත රූපය තුල ප්‍රියමනාප භාව තුල මිහිරි භාවයේ තුලම දුක එනිසා ඒ පිළිබඳව හොඳ සැලකිල්ලෙන් අපි ඉන්න ඕනේ. මේකට සරුවචනාංශයේ ධර්මයේ දේශනා කරලා කියනවා අපි ඒ බණ අහන්න ඕනේ කියලා. සුතුමේ වශයෙන් අහනකොටම අපිට තේරෙනවා ඔය වල්බూరు නිදහසක ගිහිල්ලා මේ ආස්වාදය කරනකොට අපි අනිවාර්යයෙන්ම දුක කකිනවා දුක වවනවා දුක බෝ කරනවා ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න. නමුත් මේක ඒ ඇහුව පළියට නැත්නම් සරුවචනාංශයේ දේශනා කළ පළියට ශ්‍රාවකයන් වහන්සේ නම දේශනා කළ පළියට අපිට ගැළපෙන්නේ නැත්නම් අපේ චින්තන රටාවත් එක්ක ගැළපෙන්නේ නැත්නම් අපිට චින්තා මේ වශයෙන් එයි එහෙම නැත්නම් මේ අනුලෝම වාතේ අපිට තේරුමක් එන්නේ නැහැ. ඒ නිසා මේ කතාව හිතට වැටිලා ජීවිතයත් එක්ක හොඳට කලවම් වෙලා හොඳට තේරුම් ගන්න ඕනේ ඇත්තද මේ කියන්නේ. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා තර්කානුරූපව අන්වේ ඥානානුරූපව කටයුතු කරනකොට යම් කෙනෙකුට වැටහෙනවා නම් මට බැරි වුණාට මට දාන කරගන්න බැරි වුණාට මේක තර්කානුකූලයි. මේක මෙහෙම වෙන්න පුළුවන්. මේක ප්‍රායෝගික කොනක් තියෙනවා කියලා ඒ චින්තාමේ ඥාන මට්ටමට ආවොත් අර සුතමේ ඥාන මට්ටමට වඩා ඉක්මන් ඊට වැඩිය බොහොම සමීපයි ඊට වැඩිය බොහොම උත්තරීතර කිට්ටුයි. නමුත් තවත් කොටසක් තියෙනවා. එහෙමනම් Taman වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා ලබන්නත් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තමයි ඒ දෘෂ්ටිය වඩාත්ම ඍජු වෙන්නේ. නැත්නම් දෘෂ්ටිය ඍජු කිරීමේ මාර්ගයට දෙලිම බැස ගන්න. ඒ නිසා ඒ දෘෂ්ටිය ඍජු කර ගැනීම සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්න වෙන්න වෙන්න ඒ ਸਰවචනාංශේ වචනේ සඳහන් කරපු දේ Taman හිතා බලාගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරනකොට ඉතාමත්ම වර්තමාන මොහොතේම අත්‍යන්තව තමා තුරම මෙතනදීම වැටහෙනකොට තමයි ධර්මයේ තියෙන අකාලික ගුණය මතුවේ. එතකම්ම සුතමේ වශයෙන් පවතිනකම් කාලාන්තරයක් තියෙනවා. චින්තාමේ වශයෙන් හිතනකම් කාල වෙනසක් තියෙනවා. භාවනාමේ වශයෙන් නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න චිත්තක්ෂණයේම ප්‍රේමනාව රූපයක් හෝ වේවා දකින්න චිත්තක්ෂණයේම දැන් මගේ ඇහැ ක්‍රියාත්මකයි නැත්නම් මම දකින්නවා කියලා මෙනෙහි කළොත් ඒ පුද්ගලට හොඳටම වැටෙන දෙයක් තමයි ඒ රූපයේ විශේෂයි අංග ප්‍රත්‍යංග බලන රූපයේ විශේෂයි මත් වෙන රූපයේ විශේෂයි නතු වෙන ගතිය දකින්නවා කියලා මෙනෙහි කරනකොටම කපන්න පුළුවන්, කඩන්න පුළුවන් වෙනත් මතකට යොමු කර ගන්න. අයෝනිසෝ මනසිකාට යන්න තිබ්බ හිතක් යෝනිසෝ මනසිකාට යොමු කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් ඊට ඉස්සල චිත්තක්ෂණයත් අයෝනිසෝ මනසිකාර වෙන්න පුළුවන්. ඒත් එකම ඉන හිතත් අයෝනිසෝ මනසිකාර වෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ මැද පහළ වුණා යෝනිසෝ මනසිකාරය ඉච්චර බලවත් නැහැ. නමුත් පරීක්ෂණයක් කරලා පෙන්නන වාගේ දකින්නකොටම දැකීම පිළිබඳව මෙනෙහි කිරීමක් අවදි වීමක් ළඟ සිට 100ක් ඇති කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට ලොකු ලාභයක් ලැබෙනවා වර්තමාන මොහොතේ ඒ රූපයේ විශේෂයි නැත්නම් ඒ ඇහැ විශේෂයි ඒ දැකීම විශේෂයි අර ප්‍රිය රූප සාතු රූප පහල කරන්නේ නැතුව තෘෂ්ණා පහල කරගන්න නැති වෙන්න නැත්නම් නැති වෙන බව ඔප්පු කරන්නට පැහැදිලි සාක්ෂියක් Taman කාය සාක්ෂි කරගෙන ඇති කරගන්න පුළුවන් එතකොට අර සුත්තමේ වශයෙන් අහපු දේ ඇත්ත නේනම් හැබෑ නේනම් කියලා Tamanට වැටෙන්න පටන් ගන්නවා. චින්තාමේ වශයෙන් යම් තාක් දුරට හිතාගෙන හිටියන ඒක තවත් සීමා වැට කඩළු ඉක්මවල විශාල ප්‍රදේශයක පැතිරෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් අයිතියක් ලැබේ. ඒ ක්‍රියාවලියේදී ඇහැට රූපයක් <clears throat> අමු වීමේදී අමු වෙලා තෘෂ්ණාව උපදීමේදී අපි මේ ඇහැ කියන එක කෙලවරක් අරගෙන මේ විග්‍රහ කරාට අපි ඉස්සරහට සතිපට්ඨානෙ විතර කරනකොට ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයත පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒ එක එක ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන බාහිර අරමුණුත් ප්‍රිය රූප ධාතු රූප වෙන බවත් ඒ විශේෂ සතිමත් වීමෙන් ඇහැගෙන සතිමත් වීම වගේම ඒ ඒ චිත්තක්ෂණයේ උපදින්න තියෙන තෘෂ්ණාව කපා දැමීම උපදුනා වූ තෘෂ්ණාත් තෘෂ්ණාවට läග ගන්න තැනක් නැතුව බැස ගන්න තැනක් නැතුව මේ නැති වෙලා යන හැටි අදාළ කරලා සරුවත් යනසේ දේශනා ඊගාවට චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ආදී විඥාන 6. ඊගාවට චක්කු සම්පස්සය සෝත සම්පස්සය ඒ වගේ ස්පර්ශ 6. ඊට පස්සේ සංචේත මේ මේ චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්සජ වේදනා ආදි වශයෙන් වේදනා හයක්. එතකොට ඈත් රූපයක් චක්කු විඥානයක් ස්පර්ශයක් වේදනාවක් සංචේතනාවක් ආදි වශයෙන් ඒ එක සිද්ධියකදී දුර්වල ගැට දුර්වල ස්ථාන හයක් වෙනවා. ඇහ කන දිව නාසය කය මන කියන විදිහට ආයතන හයක්. එක ආයතනයක් ආයතනයක් බවට පත් වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒ තුල අපිට සතිය පිහිටවා ගන්න පුළුවන් වූ ස්ථාන හයයි. ඒ නිසා මේකට කියනවා චක්ක කියලා. හයව හයයි. ඒ නිසා යෝගාවචරය අර කලින්ම කියපු විදිහට දුකට හේතුව තෘෂ්ණාවය. ඒ තෘෂ්ණාවේ එතන එතන උපදිනවාය. ඒ උපදින්නේ මෙන්න මේ ඇහේය. එහෙම නැත්නම් මේ රූපයේය. එහෙම නැත්නම් ඒ චක්කු විඥානීය, එහෙම නැත්නම් ඒ උපදිනා වූ ස්පර්ශයේ, එනතම් වේදනාවය, චේතනාවය ආදී වශයෙන් මේ සෑම දෙයක් පිළිබඳව අහලා චින්තාමේ වශයෙන් හිතලා සාදර වෙලා කුසල ඡන්දේ පහල කරගෙන අහන චිත්ත දකින චිත්තක්ෂණේ සතිය පිහිටවා ගත්තන කවමදාකවත් මේ හය එකවර අවබෝධ කරන්න බෑ. මේ හය හයක්. ඒ නිසා මෙතෙක් දුරට යනකම් යෝගාවචරයෝ හතරපස් <clears throat> දෙනෙක් දැකීම વિશેයි අවදීන් හිටියත් එක එක යෝගාවචරයා තමන් අත්දකින්නේ එකම දේ තමයි එකම ප්‍රතිඵලය තමයි හය පැත්තකින් එක්කෙනෙක් සමහර විටක ඇහි ඇත්තව ප්‍රසාද රූපය දැකලා ඇතේ ඇත්තව ප්‍රසාද රූපයේ සතිය පිහිටවල ඒ තුලින් uppajjamana uppajjati කියනා උතෘෂ්ණාව නෝපදින තත්ත්වයටපත් කරගන්න බලුවා උපදිනා වූ තෘෂ්ණාවක් වෙනවනම් ප්‍රහාණයට පිණිස ඒ චිත්තක්ෂණය ගත කරන්න පුළුවන්. තව කෙනෙක් ඒ අවස්ථාවේදී ඒ රූපය මේ ඇහැ කුප්පන ලද ඇහැට ආපාතගත වන ලද ඇහැට එල්ල වුණ රූපයේ විශේෂත්වයක් වෙලා මේ කටයුත්තම කරන්න පුළුවන්. ඒ තවත් කෙනෙක් චක්කු විඥානයේ විශේෂත්වයක් වෙලා ඒ චිත්තක්ෂණේ චක්කු විඥානය තුලින් මේ தത്വයට අවදි භාවයක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එහෙනම් ස්පර්ශයේ විදී වේදනාව විහි චේතනාව විහි ඒ ඕනම දෙයක් විහි සත්‍යමත් වීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අය දෙනෙක් හිතෙන් දෙනකම්ම සමාන වෙලා ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරන්න ගත්තත් අය දෙන හයක් කියන්නේ. මෙන්න මේ පටලැවිල්ල. ඉතින් වෙන විදිහට කියනවනම් එකම යෝගාවචරයේ චිත්තක්ෂණ හයක මේ දැකීම කියන කටයුත්ත විදීම අතිමත් උනත් හය පාරට හයක් මාර්ගයෙන් මේ සත්‍යයට එළඹෙන්න පුළුවන්. මේ නිසා එකම යෝගාවචරයේ චිත්තක්ෂණ හයක් ඇතුළත වාද කරන්නත් ඉඩ තියෙනවා. යෝගාවචරයේ 6 දිනක් මේ එකම සංසිතියේ 6 ආකාරයකින් දැකලා විවිධ මත පළ කරන්න ඉඩ තියෙනවා. මේ මත පළ කරත් ඒ 6 දෙනාම හරි. 6 චිත්තක්ෂණයක දැක්කත් යෝගාචරය කාලකොල වුණත් වැඩේ හරි. මෙන්න මේක නැති කරන්න නම් එකම යෝගාචරය ලක්ෂ කෙල කෝටි වාර ගණක් මේක දකින්න දකින්නකොට දකින්නකොට තේනවා අරකත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි. අරයා කියන දේ හරි මෙයා කියන දේ හරි මෙයා කියන දේ හරි මෙයා කියන දේ හරි මෙයා කියන දේ හරි මම කියන දේ හරි. එහෙම නොවන තාක්කල් සද්ද වැඩි. කතාව වැඩි. මේ තර්ක වැඩි. ඉතින් විතක්ක ਵਿਚාර පාර වෙනවා. මේක දොරවල් හයක් වීම නිසා ඇති ලාභෙකුත් මේකේ තියෙනවා. හයක් වීම නිසා වාද හයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි යම් කිසි දවසක මේක තේරුම් අරගෙන. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියනකොහො රූපං ලෝකේ පිය රූපං සාත රූපං කියනකොහො එත්ත උපජ්ජමාන උපජ්ජේති එත්ත නිවිසමාන නිවිසේ කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්ත වෙන්න පුළුවන්. නමුත් Taman ඉදිරියටපත් වෙන්න පුළුවන් හය ආකාරයක පුද්ගලයෝ එක එකක් එක එක තාට ඉදිරිපත් කරනවා. ඒවට ඉතාම ඉවසිල්ලෙන් අහගෙන ඉඳලා මේ පුත්කලා මේ ප්‍රශ්නෙට පිවිසෙන්නේ මෙතන මේමයි කියලා දැනගන්න අර හය ආකාරය පිළිබඳව අඩු ගානේ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අනුමාන වශයෙන් ඒ හයම පිළිබඳව විදර්ශනා වෙලා තියෙනවා. මේක පිළිබඳව ගොඩාක් අද ලෝකේ විවිධ මත තියෙනවා. විවිධ ගුරුකුල වාද තියෙනවා. මේන් වැදගත්ම දේ වෙන්නේ Tamanda කොයි එකෙන් මේකට බැස ගන්න පුළුවන්ද කියන එක ප්‍රත්‍යක්ෂයටම වෙන්න දෙන්න ප්‍රකට දෙයින් සිද්ධ වෙයි. සිද්ධ වුණාට පස්සේ ඒන් අතර වෙන්න බලන්න. තමන් අවබෝධ කර ප්‍රමාණය, වටහාගත් ප්‍රමාණය විතරක් හිතාගෙන ඒන් අතර වුණොත් ඊගාව චිත්තක්ෂණයේ වෙන ක්‍රමයකට තමන්ට වැටුණත් තමන් ගැන කලින් අත්දැකීම තමන් විවේචනය කරන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් තවත් හරියටම අත්දැකපු යෝගාවචරයකට ආවත් ඒ කියන දේ බොරු කියන්ට සැක කරන්න ඉඩ තියෙනවා. එහෙම නොවෙන්න නම් ඒ තියෙන්න පුළුවන් ලබන්න පුළුවන් සෑම දෙයක්ම වගේ ඒ යෝගාවචරය විඳලා විඳලා බලලා බලලා පුළුවන් තරම් තමන්ගේ අර ප්‍රත්‍යක්ෂ ඥානීය පුළුල් භාවයකට පත් කරගන්න උත්සාහ කරන්න අපි කලින්ම පටන් අරගත්තා මෙතෙන්ට එනකන් එන ගමනත් ඊ타ත්ම තැනකට යොමු කරන තීක්ෂණ ගමනක් ඒ ඇවිල්ලා තමන්ට යම් ආකාරයක ප්‍රත්‍යක්ෂයක් ලැබුණත් ඒක ඒ ඒ දැක්ක දෘෂ්ටි කෝණයෙන් පමණක් නැතර කරන්න නරකයි. දිගින් දිගට දිගින් දිගට කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ සංසිද්ධියේදී ඇහැ තමයි අපිට වැඩියක්ම සංකීර්ණ ප්‍රශ්න ඇති කරන්නේ. කන නාසය දිව කය කියලා ගත්තාම කය අපිට මේක ඊටාම ගොරෝසුවට මතුවෙන නිසා බොහෝමත්ම ඇහැට සාපේක්ෂව පහසුකමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය කායනුපස්සන අවසයෙන් කායනුපස්සන අවසයෙන් ඒ දේ අවබෝධ කරගන්න උත්සාහ කිරීම අනුකම්පා සහගත නැත්නම් මහා කරුණාවේ යුක්ත වූ සර්වඥාන් වහන්සේ වෙතින් ඉදිරිපත් කරන ලද ක්‍රමයක්. නමුත් මේකේ මූලධර්ම පැත්තෙන් ගත්තොත් නම් මේ හය ඉන්ද්‍රියේම සිට වෙන්නේ එකම එක යාන්ත්‍රණය. මොනම විදියකින්වත් ඒ දේවල් අතර මූල ධර්මානුකූල වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා මූල ධර්මානුකූල පැත්තෙන් නැත්තම් ධර්මානුකූලව ඇහි පටන් අරගෙන දිගින් දිගට විස්තර කරත් ප්‍රායෝගික පැත්තෙන් කය පැත්තෙන් පටන් ගන්න ඉදිරියට ඉදිරිපත් කළත් නාම ධර්ම පැත්ත ගත්තත් රූප ධර්ම පැත්ත ගත්තත් ඒ සාධාරණකමක් තියෙනවා. ඒක නිසා අද දර්ශන විද්‍යාඥයෝ එහෙනම් බුද්ධ ආගම ආගමක් වශයෙන් කරගෙන ඒකෙන් ජීවිකාවෘත්තිය හොයන ලෝකායත පැත්තට ගත කරන ඇත්තෝ හුඟක් මේක විස්තර කරන්නේ ඇහැ ඉස්තර කරගෙනමයි. මොකද සූත්‍ර පිටකයේ තියෙන ඇහැ ඉස්තර කරගෙන. ඊටාමත්ම විචිත්‍රයි. නමුත් ප්‍රායෝගික ඇත්තෝ මේක හොඳටම දන්නවා. ලේසි තැනින් පටන් ගන්නා මූල ධර්මයේ අනුව කය ඉස්සර කරගෙන යන්න. ඒ නිසා කතා කරන තාලෙම කියා ගන්න පුළුවන්. ඒ අත්ව මේ ධර්මයේ තමන්ගේ දුක නැති කිරීම සඳහා ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවාද නැත්නම් මේ ධර්මය මේකත් ආව දර්ශනය මේකත් ආව කරුණු ඒ පැත්ත මේ පැත්ත විග්‍රහ කරමින් ඒ තමන්ගේ දැනමුතුකම ඥානය වඩා ගන්න උපාදි ලබා ගන්න කටයුතු කරනවාද කියන එක අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා. හැබැයි ඒත් භාවනා කරපු කෙනාට තමයි තේරෙන්නේ. ඒ නිසාද වෙනකුත් අනෙකුත් ආගම් සම්බන්ධයෙන් කටයුතු කරමින් ඒවා පිළිබඳ දේශන පවත්වන්නට යන හුඟක් උද්ධාගමට ලැබිකන් දක්වන හැඟුම් බර ඇත්තෝ මේ ගැඹුරු ධර්ම ඉතාම ආදරෙන් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාට පටන් අරගෙන තියෙන්නේ මූල ධර්ම පැත්තේ. ඒ නිසා ඒ අත්ංගේ ಗುಣ විශේෂයක් කවමදාකවත් ජීවිතේ වෙන්නේ නැහැ. ෘචි අරුචිකම් වල වෙනසක් වෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව මේ කායනුපසනාවෙන් පටන් අරගත්ත ඇත්තෝ අර ඇත්තෝව ගණන් ගන්නෙත් නැහැ. මොකද මේ තාමත් ගැඹුරු දේ කරන්නේ නැහැ. බොහොම ලාමක දෙකින් පටන් ගත්තයි කියලා සමාහට විවේචනය කරන්න ඉදිනවා. නමුත් හිමීට මේට ගිහිල්ලා දන්න තැනින් පටන් ගන්න ක්‍රමයෙන් අර සිහුම් තැන් වලට ගිහිල්ලා එහෙම චිත්තක්ෂණයකම ක්ෂණිය පන්නන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයේ පැවැත්ම පවතින්නේ අන්නර පහසු තැනින් පටන් අරගෙන ඉදිරියට යන ප්‍රතිපදාව තුල. ඒක එක චිත්තක්ෂණයක වෙන වැඩක් නෙමෙයි. ඒක ප්‍රතිපදා කියන වචනේ අදහස් කරන්නේ නැවත නැවත මේ දේ කිරීමෙන් තමයි අපිට සාර්ථකතාවටපත් පුළුවන් වෙන්නේ, වෙ පුළුවන් වෙන්නේ. ඒ සඳහා පැහැදිලිව මේ වගේ ධර්ම කොටසවල නම් මුදුවට පිරිසුදු කර ආගෙන දැනගන්නා වූ සුතමේ ඥානය අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳව හිතලා ගන්න බුද්ධිමේ චින්තාමේ ඥාන අවශ්‍යයි. ඊට පස්සේ ඉතාමත් වැදගත් වෙන ප්‍රත්‍යක්ෂය. මේක පිළිබඳව කියලා දෙන්නම් වඩාත්ම හොඳ ක්‍රම වෙන්නේ තමයි ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන ඊට පස්සේ බුද්ධ දේශනා විස්තර කිරීමයි. අපේ වැඩ පිළිවෙලේදී අපි කියලා දී මෙච්චර වැදගත් දෙයක් නෙමෙයි අපිට අවශ්‍ය කරන තින්නේ. අපේ මේ දුක නැති කරගන්නයි ඒ සා කායන පස්සනාව විදිහට කරගෙන යනකොට හිතා ගන්න ඕනේ මේ ධර්ම මේ තාලෙටම අපිට නොවැටුණත් කියලා දෙන්න බැරි වුණත් දැකීමක් මෙනෙහි කරන මොහොතක් පාසා ඇහිීමක් මෙනෙහි කරන මොහොතක් පාසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන චිත්තක්ෂණයක් පාසා මෙනෙහි කිරීම පවතිනවා නම් අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ තෘෂ්ණාව අවබෝධ කිරීමේ වැඩපිළිවෙලට යන්නේ එතකොට අර දුක නැති කිරීමේ වැඩපිළිවෙල දැන හෝන දැන ඒකාන්තයේ සිද්ධ වෙනවා ඒ නිසා අපි ඒ කායන ප්‍රශ්න වැඩපිළිවෙල ඉස්සර කරගෙන යන්න අතිෂ්ඨාන කරගන්න ඕනේ මේ සාසමාන විශාල වැඩපිළිවෙලක් ඒ කටයුත්තේදී සිදු වෙනවා කියන ශ්‍රද්ධාවෙන් කරගෙන යනකොට යෑමෙදී කරගෙන යෑමෙදී ගුරු උපදේශ රහිතව ඉස්සරහට මේක පිළිබඳව ඒ විග්‍රහ ඥාන ලබා ගන්න පුළුවන් ඒ නිසා මේ ධර්මානුපස්සනා කොටසේ විතර වෙන මේ තෘෂ්ණාව පිළිබඳදී භාවනාවට ඊටාම ඈතින් සම්බන්ධ වෙන කම පේන්නේ. නමුත් ලිහෙන ගැටේ බරසාරකම, gambhiratwe දැක්කන්න මේක ආදාළ වෙනවා. ඒ නිසා ඒව දන්නේ නැහැ කියලා හිතනරක් කරගන්නෙත් නැතුව මේව අවශ්‍ය නැහැ කියලා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව භාවනාවේ ප්‍රත්‍යක්ෂයෙන් මේක ලබාගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක අපිට ඉස්සරහට අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට මේක තාවුරු කරගෙන අනිත් පැත්ත සමග කටයුතු කරගන්න ලැබෙනවනේ මේක තමයි අපි මේ වගේ තැනකින් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේ පැය තුලක් දේශනා වල ලදේ ධර්ම කොටාස තමන් කරගෙන යන්නේ වැඩ පිළිවෙලට ඒකාන්තයෙන්ම විෂද භාවයකට පිරිසිදු භාවයකට හේතු වේවා. ඒ වගේම කුසල ඡන්දේ පහළ වීමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කරගෙන යන වැඩ පිළිවෙලට ලැබීමේ මේ Taman ගත කරන යෝග ජීවිතයට Tamanගේ අත්දැකීමට මේක ආලෝකයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් සමාප්ත